නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි මේ සන්ධ්‍යා කාලේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ නල වර්ගයේ තුන්වෙනි සූත්‍රය මේ සූත්‍රයේ නම තමයි උපනීයති සූත්‍රය මේ සූත්‍රය දේවතා වියක් අරඹවා තථාගතයන් වහන්සේ නිර්වාණ පණිවිඩයක් දේශනා කරන බව තමයි සඳහන් වෙන්නේ. ඒ සමයේ භාග්‍යතුන් වහන්සේ විවේකයෙන් සිටිනා විට එක්තරා දේවතාවියෙක් පැමිණිලා භාග්‍යතුන් වහන්සේට নমස්කාර කරලා භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතය මරණයට ලං වෙනවා ආයුෂයේ ටිකයි ජරාවන්ට පීඩක් නැත මරණයේ මේ තුම්බිය දකින්න නුවණැත්තන් සැපපින් කල යුතුයි කියන මේ කාරණාව සැලකනවා. මේ කාරණාව තුලින් ජීවිතය මරණයට ලං වෙයි කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි ජීවිතය කියලා කියන්නේ අපි මේ ගත කරන පැවැත්ම අපි කියනවනේ ජීවිතේ මොකටද ලැබුණේ ජීවත් වෙන්න ජීවිතේ වෙන මොකවත් කරන්න බෑනේ ජීවිතයෙන් කරන්න පුළුවන් ජීවත් වෙන එක. එහෙනම් මේ ජීවත් වීම මරණයට ලං වෙනවයි කියලා කියන්නේ ජීවත් වෙන කෙනා මොනවද කරන්නේ? එයා පැවැත්මට කටයුතු කරනවා. ලෝභ දේශ මොහ ඇති කරගන්නවා, කෙලෙස් ඇති කරගන්නවා, දුස්සිල් වෙනවා. එහෙනම් මේ ජීවිතයක් ලැබුණාම එයා මේ ජීවිතය පවත්වාගෙන යන්නට වැඩ කටයුතු කරනකොට මරණයට ලං වෙනවා කියන එක මේ దేవතාවා කියනවා. ඒ විතරක් නෙමෙයි මේ ජීවිතය පවත්වාගෙන යන්න එයා කටයුතු කරනකොට ආයුෂය කෙටි වෙනවා. එහෙනම් මේ ආයුෂ කෙටි වෙනවා කියන එක තුලින් විශේෂ කාරණාවක් මේ దేవතාවියා සඳහන් කරනවා. ඒ තමයි අපි දන්නවා අඩු ආයුෂයෙන් මැරෙන්න නම් අඩු ආයුෂයෙන් අපවත් වෙන්න නම් අපි විසින් කළ යුතු එක පාප කර්මයක් තියෙනවා. ඒක තමයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදය. එහෙනම් අපි ප්‍රාණඝාත කරනවා නම් ප්‍රාණවලට හිංසා කරනවා නම් පීඩා කරනවා නම් ප්‍රාණ විනාශ කරන්න විශාල වශයෙන් කැප අපකැප වෙනවා නම් අන්න අපේ ආයස අඩු වෙනවා. දන්නේම නැතුව අපේ පැවැත්ම නැතුව යනවා. එහෙනම් ජරා මේ ලෝකේ පීඩක් නැත. එහෙනම් මේ කියන්නේ ගොඩාක් කිලුටු වෙලා ඒ පේමන්ට් වල නිදාගෙන මිනිස්සු ඉඟන්නු ගැනද මේ කියන්නේ නැහැ. මේ කායික ජරාව ගැන නෙමෙයි කියන්නේ ලෝකෝත්තර ජරාව. එහෙනම් අපගේ ලෝකෝත්තර ජීවිතය ලෝභ දේශ මොහ රාග වලින් මේක ජරාවට ගියාම අපිරිසිදු වුණාම මේ ලෝකේ කිසිම කෙනෙකුට පිහිටක් නැහැ. එහෙනම් මෙතන ලෝභ දේශ මොහ රාග වලින් තොර වෙලා එයා ගොඩාක් සංවර වෙලා නීත්‍යානුකූලව ධර්මානුකූලව විනයානුකූලව ජීවත් වුණොත් රටින් ප්‍රශ්නයක් එන්නේත් නැහැ. මේ ලෝකේ කර්මයෙන් ප්‍රශ්නයක් එන්නේත් නැහැ. සතරමා භූත වලින් නාම රූප වලින් යාට දුකක් එන්නේත් නැහැ. එහෙනම් මේ පුද්ගලයා මේ ලෝකයේ ගොඩාක් සන්තෝෂයටපත් වෙනවා. එහෙනම් එහෙම ජීවත් වෙන කෙනෙකුට පීඩක් තියෙන බව දේවතාවා කියනවා. මෙනම් ජරා වුවන්ට පීඩක් නැත්තම් ජරා නුවන්ට පීඩක් තියෙන බව දේවතාවා කියනවා. එහෙනම් මොකද්ද මේ පීඩ? දහම් පීඩ. එහෙනම් සද්ධර්මානුකූල ජීවත් වෙනකොට ධර්මය එයාව රකි. එහෙනම් ධම්මෝ රක්කති ධම්මචාරී. එහෙනම් ධර්මයේ රකින්නා විසින් ධර්මය අයාව ආරක්ෂා කරයි කියන මේ ධම්මපදය ගැන දේශනා කරනවා. එහෙනම් බලන්න මේ තුම් දොර තුම්බිය දකින ඒ නුවණැත්තෝ ලෝකාමිසය දුරු කළ යුතුයි. ආමිසය කියලා කියන්නේ පැවැත්මට යන එකක්. එහෙනම් ලෝකෝත්තරය කියලා කියන්නේ ප්‍රතිපත්තිය කියලා කියන්නේ නොපැවැත්මට යන එකක්. එහෙනම් අපේ ජීවිතයේ තියෙන ආමිෂ ටික අපි අයින් කරන්න ඕනේ. මේ ආමිෂ පූජාවල් ගොඩාක් තියෙනවා අපේ ජීවිතේ. මොකද්ද මේ ආමිෂය කියලා කියන්නේ? සීයක් නැතුව බලාපොරොත්තු ඇති කරගෙන මේ ලෝකයේ ඇසකන දිව නාසය සමසිත පිනවන කාරණා එනම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ බුද්ධ පූජාව පවත්වනකොට ඒ බුද්ධ පූජාව තුළින් යා බලාපොරොත්තුවක් ඇති කරනවා නම් අන්න ඒකට කියනවා ආමිෂ පූජාවක් කියලා එහෙනම් අපි අටවිසි බුදු පියාණන් වහන්සේලාට යම්කිසි පූජාවක් පවත්වනකොට අපේ කිරියම්මා සනීප වෙන්න ඕනේ අපේ කිරියත්තාට රස්සාවක් හම්බෙන්න ඕනේ අපේ දරුවා විභාගයෙන් පාස් වෙන්න ඕනේ කියලා කියනවා නම් මේවට නේද ආමිෂය කියලා කියන්නේ බලාපොරොත්තු ඇතුව පැවැත්මට කරන සෑම දෙයක්ම ආමිෂය එනවා තථාගතයන් වහන්සේ සූත්‍රයක දේශනා කරනවා මේ ලෝකේ ධම්මදායාද සූත්‍රය කියලා ඒ සූත්‍රයට මේ තථාගතයන් වහන්සේ නම් තැබුවා එහෙනම් මේ මේ ධම්මදායාද සූත්‍රය තුල මේ ආමිෂය ගැන ප්‍රතිපත්තිය ගැන සඳහන් කරනවා මේ ප්‍රතිපත්තිය කියලා කියන්නේ මොනවද ලෝකෝත්තර ජීවිතය පිළිබඳව ලෝභ දේශ මෝහ වලින් නිදාස් වෙලා තමන් මේ සංසාර දුකෙන් අත මිදෙන්න කරන්නා වූ පූජාවන් සියල්ල ප්‍රතිපත්ති පූජාව. ඒ වගේම තමයි අසකන දිව නාසය සමසිත පිනවන්ට බලාපොරොත්තු ඇතුව යම්කිසි කෙනෙක් මේ ලෝකයේ යමක් කරනවා නම් ඒ හැම පූජාවටම ආමිෂය කියලා කියනවා. එහෙනම් අපි බුද්ධ පූජාව ආමිෂය කියලා කියනවා. බෝධි පූජාව ආමිෂය කියලා කියනවා. එහෙනම් අපි යම්කිසි අවස්ථාවක තවත් මොනාරි කිරියඩු පූජාව, කිරිබත් පූජාව, ඊල්බත් දාන පූජාව, ඒ වගේ විශේෂ මොනාරි පූජාවක් පවත්වනවා නම් ඒ හැම එකක්ම ආමිෂය කියලා තමයි සඳහන් කරන්නේ. ඇයි අපට බලාපොරොත්තුවක් තියෙනවා. අපේ වෙලේ පළවෙනි වී අපි කිරිබතක් අදාගත්තා, කිරිබත් පූජාව, කිරිපිටි පූජාව කියලා අපි කියනවා. ඒ වගේම තමයි චෛත්‍ය වට කරගෙන මල්පාන් පූජා කරලා චෛත්‍යයෙන් අපි ප්‍රාර්ථනාවක් කරනවා අපේ රස්සාව දියුණු වෙන්න ඕනේ අපේ ගෙදර ප්‍රශ්නයක් තියෙනවා ඒකෙන් අපි මිදෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒ හැම එකක්ම අපි කියනවා ආමිස පූජාව කියලා කල්පනා කරන්න මේ ලෝකේ අපි කොච්චරනම් ආමිසයට වාල් වෙලා ඉන්නවද කියලා මේ අසකන දිව නාසය සමසිත කියන ඉන්ද්‍රියන් හයම ආමිසයට ගොදුරු වෙලා ඇසෙන් යම් කිසි දෙයක් බලලා අනේ මේක ලස්සනයි මේක මට ලැබුණොත් කොහමද මේක හිමිකාරයා මම වුණොත් කොහමද කියනකොට අන්න එයා තවත්මට පූජාවක් පවත්වනවා මොකද්ද පූජාව කියන්නේ දානයක් දෙනවා පූජා කරනවා කියලා කියන්නේ දන් දෙනවා කියන එක නේද? එහෙනම් ආමිෂ පූජාව තුළින් අපි දෙන්නේ දානයක් නේද? එහෙනම් මේක ප්‍රාර්ථනා කරගෙන එයා රාගය පූජා කරනවා, ලෝභය පූජා කරනවා, තෘෂ්ණාව පූජා කරනවා. එහෙනම් එයා කන් වලින් යමක් ඇහෙනකොට මට ප්‍රශංසාව ඇහෙන්න ඕනේ, මට කීර්තිය ඇහෙන්න ඕනේ, මට මිනිස්සු ගරු කරන්න ඕනේ. එහෙනම් මගේ தත්ත්වයේ ඉහළට යන්න මට මොනවාරි ඒගොල්ලෝ කීර්ති නම්බුනාම කියන්න ඕනේ. එහෙනම් මේ විදිහට එයා මේ කණෙන් යමක් පතනකොට එයා ලෝභය පූජා කරනවා, ඒ වගේම ගෞරවය පූජා කරනවා. එයා ගොඩාක් කීර්තිය නම්බුනාමය ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ ආමිෂය තියෙන්නේ භෞතික ලෝකයේ නෙමෙයි මේ කය තුල. එහෙනම් ඒ దేవතාවියා තථාගතයන් වහන්සේගෙන් ඉල්ලීම් කරනවා භාග්‍යතුන් වහන්සේ මේ තුම් තුම්බියට බය වෙච්ච මිනිසයා මේකෙන් නිදහස් වෙන්න ඕන නම් එයා ආමිෂයෙන් වෙන් වෙන්න ඕනේ ලෝකාමිෂයෙන් වෙන් වෙන්න ඕනේ එහෙනම් මේ ලෝකය කියලා කිව්වේ මේ බඹයක් විතර උස තියෙන කයට එහෙනම් මේ ලෝකයේ ආමිෂය දුරු කරන්න අපට පුළුවන් කමක් නැහැ මේ ලෝකයේ අමතනම තියෙන ආමිෂය ප්‍රඥාවෙන් දැකලා එක ප්‍රතිපත්තිය කරන්න ඕනේ. එහෙනම් මේ దేవතාවියා පැහැදිලිව කියනවා ලෝකාමිසෙන් එයා වෙනස් වෙන්න ඕනේ. එයා ඒකෙන් දුර වෙන්න ඕනේ. එහෙනම් මේ බඹයක් විතර උස තියෙන මේ ලෝකයේ තුල පවතින ආමිෂය මොකද්ද? ආමිෂ පූජා මොකද්ද කියලා බැලුවාම දිවාච රත්තෝච හරන්ති ඒ බලින් දිවා කාලේ ත්‍රාත්‍රි කාලයේ මේක බලියක් තියෙනවා. බලිය කියලා කියන්නේ පූජාව. මොකද්ද මේ පූජාව? ආමිෂ පූජාව. එහෙනම් මේ බඹයක් විතර උස තියෙන කයේ පැය 24ම ආමිෂ පූජා පවතිනවා. මේ ආමිෂ පූජා වලින් නිදාසෙන්ට ඕනේ ලෝකෝත්තර පූජාව බවට පත් වෙන්න ඕනේ. තථාගතයන් වහන්සේට දේවතාවියා කියනවා මේ කතාව තුළින් අපට පේනවා එයා අල්පේ ශාක්‍ය කෙනෙක් වෙන්න බෑ. එයා මහේ ශාක්‍ය දෙවියෙක් වෙන්න ඕනේ. මෙච්චර ගැඹුරු ධර්මයක් තථාගතයන් වහන්සේට කියන්ට තරම් මොනතරම් ප්‍රඥාවකේ දේවතාවාට තියෙන්න ඕනේද බලන්න අපගේ ඇස් අපි ආමිෂ පූජා පවත්වනවා කන් වලින් ආමිෂ පූජා පවත්නවා ලාභ සත්කාර ගන්න මොනතරම් ලස්සනට අපි මිනිසුන්ගේ සිත් දිනා ගන්න කතා කරනවද පින්වත් අම්මේ පින්වත් තාත්තේ මේ දවස්වල සනීපෙන් ඉන්නවද කෑම කෑවද මේ මොකද්ද ප්‍රත්‍ය ලබා ගන්න නේද මේවට කියන්නේ ආමිෂය කියලා එහෙනම් මිනිසුන්ගේ සිත් දිනා ගන්න දායකයන්ගෙන් ප්‍රතිඵල ලබා ගන්න දායකයොත් එක්ක විශාල වැඩ කටයුතු වලට ඉදිරියට සම්බන්ධ වෙන්න කේ කතා කරන සෑම දෙයක්ම ඒ පවත්න්නා වූ සෑම සම්බන්ධතාවයකටම අපි කියනවා ආමිෂය කියලා. අපගේ චර්යාව ලෝකෝත්තර වෙන්න ඕනේ, නිර්වාණය පිණිස වෙන්න ඕනේ. නමුත් අපි নানা ප්‍රකාර කාර්යයන් වලදී අපි ආමිෂ පූජා පවත්නවා. ඒක තමයි ගීයන්ගේ ඉතරි දැන් නැති වෙන්න කටයුතු කරනවා. ගීයා අමනාප වෙයි, දායකයා අමනාප වෙයි කියලා ඒගොල්ල වෙනුවෙන් අපේ චරිතය වෙනස් කරගන්නවා. ඒගොල්ල වෙනුවෙන් අපේ කාලය ශ්‍රමය වේදම් කරනවා. එහෙනම් මේ කය ආමිෂයක් වෙලා මේ වචන වලින් ආමිෂයක් වෙලා ඇස් වලින් බලන මේ දර්ශන ආමිෂයක් වෙලා මේ කන් වලින් ඇහෙන ශබ්ද ආමිෂයක් වෙලා සිතවිලි වලින් මොනතරම් අපි ලෝභ දේශ මොහ රාග වලින් කල්පනා කරනවද එහෙනම් අපි පවත්වනා පූජිත් පූජාවල අපට නිවනක් නැත්තම් මේක තුල ඇති වෙන්නේ ඉපදීමක් නම් දුකක් නම් ඒ සෑම දෙයක්මට අපි කියනවා ආමිෂ පූජාව කියලා. එහෙනම් අසකන දිව නාසය සමසිත සඳහන් වෙන මේ බබයක් විතර උස තියෙන මේ ලෝකයේ තුල අපි මේ පැවැත්මට කල්පනා කරනකොට පංචකාමයන් සම්බන්ධයෙන් කටයුතු වල නිරත වෙනකොට මේ පවත්න්නේ තප්පරයක් තප්පරයක් ගානේ ආමිෂ පූජාව එහෙනම් මේ ලෝකයේ ආමිෂ පූජාවල් පිරීලා එහෙනම් මේ තුම්බිය කියන්නේ මොනවද ජීවිතයේ කෙටි මරණයට ලං වෙනවා මේ ලෝකයේ හැම දෙයක්ම දුකයි කියලා దేవතාවා කියනවා එහෙනම් මේ තුම්බිය දන්න කෙනා ලෝකාමිෂයෙන් දුර වෙන්න ඕනේ ඒ කියන්නේ මොනවද මේ කියන්නේ ආයතන අයතුලින් ලෝකෝත්තර ආමිෂ පූජාව පවත්වන්න ඕනේ ලෝකෝත්තර පූජාව කියලා කියන්නේ ඇසතුලින් යා ලෝභ දේශ මොහ නැතිව ජීවත් වෙන්න ඕනේ කන තුලින් ලෝභ දේශ මොහ නැතුව ජීවත් වෙන්න ඕනේ. වචනය තුලින් පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්පලාපා, මුසාවාදා නැතුව කතා කරන්න ඕනේ. එහෙනම් ඒක නිවන් මාර්ගයක්, නිවන් කමඨාණක් වෙන්න ඕනේ. කායික චර්යාව භාග්‍යතුන් වහන්සේගේ විනය පිටකයට අදාළ වෙන්න ඕනේ. සිතවිල්ලකින්වත් ලෝභ දේශ මොහ එන්න බෑ. එහෙනම් මේ විදිහට තිබුණොත් එයාගේ කය තථාගතයන් වහන්සේගේ විහාර මන්දිරයක් වටපත් වෙනවා. එහෙනම් ඇස් වලින් එයා ආලෝක පූජා පවත්වනවා. කන් වලින් එයා ශබ්ද පූජා පවත්නවා එහෙනම් කටෙන් එයා රස පූජා පවත්නවා සුවඳ පූජා නාසයෙන් පවත්නවා එහෙනම් තමන්ගේ අත්වලින් කයෙන් ක්‍රියාවලින් එයා තථාගතයන් වහන්සේට වතාවන් සිදු කරනවා එහෙනම් බලන්න මේ සිත තථාගතයන් වහන්සේගේ විහාරගයක් වෙලා එහෙනම් ඒ බුදුමැදුරට අපොප්පත්තාන කරන ඒ පූජා භාණ්ඩ බවට මේ ආයතන වෙලා එහෙනම් මේ దేవතාවියා කියන්නේ ලෝකාමිසේ පවත්තන ගයක් වෙන්න එපා තථාගතයන් වහන්සේගේ ලෝකෝත්තර පූජාව පවත්වන්න බුදුගයක් වෙන්න විහාර මන්දිරයක් වෙන්න එහෙනම් ඒ దేవතාවියා හොඳට තේරුම් අරගෙන තියෙනවා මේ ජීවිතයේ මරණයට ලං වෙනවා ආයුෂය ටිකයි එහෙනම් අපි මේ ලෝකයේ මොනම දේ ප්‍රාර්ථනා කළත් මොනම දේ කළත් ඒකට ජීවිත කාලෙම අපිට විඳින්න පුළුවන් ද ආයුෂය කෙටි අපි ගොඩාක් කැමැත්තෙන් විවාහ වෙනවා. ඒ විවාහ ජීවිතේට අපි ගොඩාක් කැමැති අවුරුද්දක් දෙකක් යනකොට අපට කලකිරෙනවා. ඇයි මේ ආමිනේට මං හිරකාරයෙක් වෙලා මේ ආමිනේට මං මුරකාරයෙක් වෙලා ජීවිත කාලේ මෙයා වෙනුවෙන් හම්බ කරන්න ඕනේ. එයා කියන කතන්දරවල ඔක්කොම මං අහන්න ඕනේ. එයා වෙනුවෙන් කැප වෙලා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම පාළුවට යනවා. දැන් මේක තේරෙනකොට කෝයේ සන්තෝෂය, කෝයේ ආදරය, කරුණාව හැම දෙයක්ම උලඟට ගිහිල්ලා ලස්සනට ගෙයක් ඇදුවාම පොඩි ළමයෙකුට ඒක හිරි අඳින්න දෙන්නේ නැහැ. අකුරු ලියන්න දෙන්නේ නැහැ. හැබැයි අවුරුදු 100ක් විතර ගියාම ඒ ගේ අපිම කඩලා තද කරලා පොඩි කරලා දානවා. හේතුව වාලේ කඩාගෙන වැටෙන්න පුළුවන්, බිත්ති පෙරලෙන්න පුළුවන්, පාර යන මිනිසුන්ට අනතුරු වෙන්න පුළුවන්. එහෙනම් බලන්න මේ ලෝකයේ හැමදේම අනිත්‍යයි ආයුෂ කෙටි එහෙනම් අපේ අපි දකින දේවල් වල ආයුෂ කෙටි අපිට ඇහෙන දේවල් වලින් ආයුෂ කෙටි අපට දැනෙන දේවල් වලින් ආයුෂ කෙටි අපට හැඟෙන දේවල් වලින් ආයුෂ කෙටි අපට සිතන දේවල් වලින් ආයුෂ කෙටි අපි හිතනවා මේ මිනිස්සයා දුෂ්ටෙක් මේ මිනිස්සයාට වෛර කරන්න ඕනේ පලිගන්ට ඕනේ බැරි වෙලාවත් මේ මිනිස්සු අපේ ගෙදර කට්ටියට කාටට යාපතා කෙරුවොත් ඒ මිනිස්සු ඇවිල්ලා කියනවා අසුවලා මට මේ මොදව් කළා ආවල් කන්තෝරේ හසුවලා මට සියලෝම දේවල් කරලා දුන්නා. මාව පොලිමේ තිබ්බේ නැහැ. අපහසුතාවට පත් කළේ නැහැ කියලා කියනකොට අපි කල්පනා කරනවා මේ මිනිස්යාගෙන් පලි ගන්නයි මං හිටියේ. මගේ දරුවාට විශාල සේවාවක් කරලා තියෙනවා. මගේ දරුවා බව දැනගෙනත් මෙයා උදව් කරලා තියෙනවා. එහෙනම් ඒ මිනිස්යා මට වෛර නැහැ. අනේ මගේ වෛරයේ තියෙන ලැජ්ජාව කියලා ඒ වෛරය තුනී වෙනව නේද? එහෙනම් ඒ වෛර සිතවිල්ල ආයස වලට මොකද්ද උනේ? ආයස කෙටි අපි රාගයෙන් බලනවා ලෝකෝත්තර ධර්මයක් ඇහෙනකොට සිත පෑදෙනකොට රාගය අතුරුදාම් කොහෙද ඒ රාගය ඒකට ආයුෂ කෙටි අපි හොඳ ව්‍යංජනයක් ගන්නකොට අනේ මේක රසයි කියලා කියනවා. හැබැයි ඊළඟ දවසේ ආනකොට ඒ රස මතකත් නැහැ, ව්‍යංජනය මතකත් නැහැ. ආයිස කෙටි එහෙනම් වන්න ගන්ධ රස ඕජා ඒක තුලින් පෙනෙන දේවල් හැඟෙන දේවල් සිතෙන දේවල් දැනෙන දේවල් මේ හැම එකටම ආයිස කෙටි එහෙනම් මේ කෙටි වෙච්ච ආයිස කාලය තුල අපි සෑම තප්පරයක් ගන්නෙම මේක විදවමින් අපි මරණයට ලං වෙනවා මේ පින්වත් සියලෝම දෙනා තේරුම් ගන්න ඕනේ මේ ජීවිතයේ සෑම තප්පරයක් ගන්නෙම මේ කෙටි වෙච්ච ආයුෂ කාලය තුල මේ සංඥාවලට ආයුෂ කෙටි අවිද්‍යාවට ආයුෂ කෙටි සංස්කාර ධර්මයන් වලින් නිර්මාණය වෙන මේ ලෝභ දේශ මොහ වලට ආයුෂ කෙටි අපි හිතනවා මේ කාමයන් ජීවිත කාලෙම විඳින්න පුළුවන් මේ ශබ්ද කාමයේ විඳින්න පුළුවන් මේ අලංකාර කාමයේ විඳින්න පුළුවන් රස කාමයේ විඳින්න පුළුවන් ස්පර්ශ කාමයේ විඳින්න පුළුවන් කෝ අවුරුදු 60ක් 70ක් 80ක් වෙන කට්ටිය මොකටවත් කැමති නැහැ ඇයි මේ කාමයන් ප්‍රතික්ෂේප කරන්නේ? මේවට ආයුෂ කෙටි, කය ශක්තිමත් වෙලා තියෙන කාලේ විඳින්න පුළුවන් හැකියාව තියෙන කාලේ විතරයි මේකට ආයුෂ පවතින්නේ. බොහොම කෙටි කාලයකින් මේක නැති වෙලා යනවා. ඒක අපේ ජීවිතවල අත්දැකීම් වලින් අපට තේරෙනවා. අපි යම්කිසි අවස්ථාවක පැණි රස කෑල්ලක් ගත්තාම, කැවිලි කෑල්ලක් ගත්තාම, ඒක විනාඩි 5ක් ගිහලා තව කැවිලි කෑල්ලක් ගත්තාම දෙවෙනි කෑල්ල පළවෙනි කෑල්ලට තරම් රස නැහැ. එහෙනම් අර රස වලට මොකද්ද උනේ? ආයුෂ කෙටි. ඒක නැති වුණා. දැන් හම්බෙන්නේ වෙන රසක්. තුන්වෙනි කෑල්ල හතරවෙනි කෑල්ල ගන්නකොට නිකම්ම නිකම් මැටි ගුලියක් කනවා කිසිම රසක් නැහැ දැනෙන්නේ එහෙනම් බලන්න මේ රසට ආයුෂ කෙටි මේ පේන අලංකාරය තව ටික කාලයක් යනකොට අපට ගොඩාක් කැතට පේනවා මගේ ජීවිතය මගේ අනාගතය කියලා කියලා කසාද බැඳපු ගොඩාක් කට්ටිය ගාගෙන රණ්ඩු වෙලා ඔලු පලා ගන්න නැද්ද පොයේ අලංකාරය දැන් මේ අලංකාරයට ආයුෂ කෙටි ගොඩාක් ලස්සනයි කියලා සින්දුවක් අහනවා පැරණි සින්දු කියලා ඒවා විසි කරන්නේ නැද්ද ඒක අප්‍රිය වෙන්නේ නැද්ද ඕනම සින්දුවක් පස් පාරක් විතර අහනකොට ඒ සින්දුව අපට කලකිරෙනවා ඒ ශබ්ද කාමයේ තුල ආයුෂ කෙටි එනනම් මේ దేవතාවා කියනවා මේ ලෝකයේ හැම දෙයකටම මේ හැම සංස්කාර ධර්මයේම ආයුෂ කෙටි මේක විඳින්න යන නිසා මේ මිනිස්සයා පොඩ පොඩ සංසාරයේ මරණයට කිට්ටු වෙනවා කර්මයට පොඩ පොඩ ගොදුරු වෙනවා මේ තුම්බිය දන්න කෙනා මේ ලෝකයේ කරන්න තියෙන එකම දේ මේ බඹයක් විතර උස තියෙන මේ ලෝකයේ තුල මේ ලෝක ආමිෂයෙන් වෙන් වෙන්න ඕනේ එසේ වෙන් වෙන්න පුළුවන් නම් මේ පුද්ගලයාට පුළුවන් මේ ලෝකාමිසයෙන් වෙන් වෙලා ලෝකෝත්තර ආමිසයක් පවත්වන්න ඒක තමයි මේ බඹයක් විතර උස තියෙන මේ කය තථාගතයන් වහන්සේගේ විහාරස්ථානය විහාර මන්දිරය බවට පත් කරනවා මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන වලින් භාග්‍යතුන් වහන්සේට පුද පූජා පවත්වනවා নমස්කාර පූජා පවත්වනවා එහෙනම් මේ විදිහට අපිට කටයුතු කරන්න පුළුවන් මේ භවයේ නිවන් දකින්න පුළුවන් සසරෙන් එතර වෙන්න පුළුවන් කියලා ඒ దేవතාවියා ඝාතාවකින් කියනකොට භාග්‍යතුන් වහන්සේ සාදුකාර දීලා අනුමත කරනවා దేవතාවා භාග්‍යතුන් වහන්සේ මේක පිළිගත්ත බව දැනගෙන සන්තෝෂයෙන් පිටත් වෙලා යනවා. ඒ කියන්නේ මොනවද? අපි මේ ලෝකයේ සෑම දෙයක්ම පිළි අරගෙන අත්හැරලා මේ ගුරුය මේ බඹයක් විතර උස තියෙන මේ ලෝකය භාග්‍යතුන් වහන්සේගේ බුදුමැදුර බවට පත් කළාම මේ ආයතන අයම කුසල් නිස්පාදනය කරන ආයතන බවට පත් වුණාම මේ ආයතන වලින් අලෝභ අධ්‍යේස අමෝහ විරාග දිනු කරන්න පටන් ගත්තාම අන්න దేవතාවියන් නික්මලා ගියා වාගේ අපට සාදුකාරයක් දීලා නික්මලා යන්න පුළුවන් මේ ලෝකයේ මේ සතරමා භූත මේ නාම රූප ධර්මයන්ගෙන් නිදාස් වෙලා යන්න පුළුවන් එහෙනම් මාර්ගඵල නිවන් අවබෝධ කරන උත්තරීතර ධර්මයක් දේශනා කරනවා දේවතාවියා මේ ලෝකයේ දෙවිවරු සිල් ගන්නේ කොහොමද කියන එක දේශනා කරනවා ඒක තමයි දේවතාවා කියනවා මේ ලෝකේ හැමදේම ආයුෂ කෙටි මරණයට ලං වෙනවා. එහෙනම් මේක තුලින් මොනවද මේ කියන්නේ? අපි මේ ලෝකේ හැම දෙයක්ම අරක මේම වෙන්න ඕනේ, මේක මේම වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙලා අපි මේ හැම කටයුත්තක්ම කරනවා. තරංගයක් මේ ලෝකේ කවදාවත් ඒ තරංගයේ වශයෙන් පවතින්නේ නැහැ. ඒ තරංගය වෙනස් වෙනවා. උදේ සන්තෝෂයෙන් කතා කරලා අවස ගා ගන්න නැද්ද මිනිස්සු? අවස රෑ වෙනකොට ඉර බැස්සට පස්සේ හොඳට ඉනා වෙලා කතා කරනවා. උදේ පාන්දර බඩු මුට්ටු පොඩි කර ගන්න නැද්ද ගෙවල් වල? එහෙනම් මේ රාත්‍රී කාලේ තිබිච්ච සමගිය කෝ උදේ කාලේ උදේ කාලේ තිබිච්ච එකමුතුකම කෝ දවල් කාලේ? එහෙනම් මේ අනිත්‍ය ලෝකයේ තුල අපි අයි ප්‍රාණඝාත කරන්නේ අනිත්‍ය ලෝකයේ කුල අයි අපි ඔරකම් කරන්නේ අනිත්‍ය ලෝකයේ පංචකාමයන් විඳවන්නේ ඇයි මේ අනිත්‍ය වූ ලෝකයේ තුල මරණයට ලං වෙන මේ ජීවිතය තුල ඇයි අපි බොරු කියන්නේ නිවනට ප්‍රමාද වෙන්නේ එනනම් මේ దేవතාවා දැනගෙන සිටිනවා මේ හැමදේම අනිත්‍යයි ආයුෂය කෙටි මරණයට ලං වෙනවා මම මරණයට ලං වෙනවා නම් තවත් කෙනෙක් මරන්නේ ඇයි මම මරණයට ලං වෙනවා නම් මට මොකවත් ගෙනියන්න බෑ එහෙනම් හොරකම් කරන්නේ ඇයි මම මරණයට ලං වෙනවා නම් මැරෙන්න යන මිනිසයා කාමයේ විඳින්නේ ඇයි මරණයට ලං වෙන මිනිස්සයා මැරෙන්න ඉන්න මිනිස්සයා බොරු කියන්නේ ඇයි මැරෙන්න ඉන්න මිනිස්සයා මැරෙන බව දන්නවනම් ඒ කාන්තෙන් මරණය නවත්තන්න බැරි නම් ඇයි නිවනට ප්‍රමාද වෙන්නේ ඉක්මනට නිවනට වැඩ කරගන්න එහෙනම් මේ පංචශීලයේ වටිනාකම මේ దేవතාවා ප්‍රකාශ කරනවා මේ దేవතාවා කියනවා මේ පංචශීලයේ තියෙන උත්තරීතර භාවය තථාගතයන් වහන්සේ තේරුම් ගත්තා මේ దేవතාවා විශාල වශයෙන් අභිධර්මයේ චෛතසික වලින් මේ ගාතාව කියනවා ඒක තමයි මේ ජීවිතය මරණයට නිතරම ලං වෙනවා අපි කරන මේ ලෝභ දේශ මොහ ක්‍රියා නිසා ඇතිවෙනා කර්මය අපේ ජීවිතය විනාශ කරනවා නේද එහෙනම් මේ దేవතාවා කවදාවත් මෙතන පරිණිරවාණය ගැන කතා කරන්නේ පිරිණිවීමක් ගැන සඳහන් කරන්නේ නැතුව මරණයක් ගැන සඳහන් කරනවා. ඇයි ලෝකාමිසය ගැන අන්තිමට කියනවා නම් මේ මරණය ලෞකික මරණයක් වෙන්න ඕනේ. එතනදී ලෝකෝත්තර ආමිෂයක් ගැන කතා කරනවා නම් මේක මරණය වෙන්න බෑ. මේක පිරිනිර්වාණය බවටපත් වෙන්න ඕනේ. එනම් ජීවිතය පිරිනිවනට ලං වෙයි. මේ ලෝකයේ හැමදේම අනිත්‍යයි දුකයි කියලා කියනවා නම් අන්න අතන අවසාන කතන්දරය ලෝකාමිෂය වෙන්න ඒක ලෝකෝත්තර ආමිෂය වෙනවා. එහෙනම් අතනදී මේ පින්වත් මේ దేవතාවිය කියනවා ලෞකික ආමිෂය එහෙම නැත්නම් ලෝකාමිෂය කියලා එහෙම කියනවා නම් අනිවාර්යයෙන්ම මේ මරණය ලෞකික මරණයක් වෙන්න ඕනේ. අපි කරන සෑම කර්මයකටම අපි මැරෙනවා නේද? අපි මිනිස්සෙට ඝාතනයක් කරලා සන්තෝෂයෙන් ඉන්න පුළුවන්ද? හොරකම කරපු වෙලේ ඉඳලා මේක අවුනොත් මම නින්දාවටපත් වෙනවා, අගෞරවයටපත් වෙනවා, විවේචනයටපත් වෙනවා, මොනතරම් මානසිකව මැරෙනවද? එහෙනම් අපි කුමන්ත්‍රණයක් කරනවා මම මේ විදිහට සැලසුම් කරලා උපක්‍රමශීලීව මම මේ දේ මුදුන්පත් කරනවා කියලා කුමන්ත්‍රණය කරපු වෙලේ ඉඳලා රාදවල් දෙකේ නිදි මරාගෙන මොනතරම් දුක් විඳිනවද මොනතරම් වේසෙනවද බලන්න අපි කුමන්ත්‍රණය කරන අපි සැලසුම් කරන වංචාව බොරුව ප්‍රෝඩාවෙන් කටයුතු කරන සෑම මොහොතක් තුළම අපි මෙරි මෙරි ඉපදෙනවා එහෙනම් මේ దేవතාවා කියන්නේ මේ ලෝකයේ සෑම මිනිසෙක්ම ඇසකන දිව නාසය සමසිත කරනකොටගෙන මේ පංචකාමයන් පිනවනවා නම් එයා සෑම මොහොතෙම මරණයට ලං වෙනවා. ඒක කරන්න හිතෙනකොට මරණයට ලං වෙනවා. ඒක කරන මොහොතේ එයා පොඩ පොඩ මැරෙනවා. මරණ වේදනාව දැනෙනවා මං කොල්ලයා කාපු කෙනා මොනතරම් බයෙන් ඉන්නවද රාලාමි කෙනෙක් දැක්කාම ආව අල්ලන්න ඇවිල්ලාද මං ගැන විස්තරේ දැනගෙනද මමයි හොරා කියලා දැනගෙනද මේ ඉන්නේ කියලා එයා වෙවුලනවා එයාගේ ඇඟ මුළුව ඇඟම සීතල වෙලා බය දැනිලා දුවන්න පාර වෙනවා රාලාමි නිවාඩුවට ගෙදර යන ගමන් මේ මිනිස්යාගේ ඇඟ ටික ලේ ඔක්කොම දිය වෙලා වතුර වෙලා ගින් බලන්න වැරද්දක් කෙරුවා මෙයාගේ ජීවිතය මොනතරම් කැළඹෙනවද කියලා එහෙනම් අපේ ජීවිතය තුළ අපේ සිතේ ඔරබරු වංචා තියෙනවා නම්, ලෝභ දේශ මොහ රාග තියෙනවා නම් අපට මේ ලෝකයේ මොනතරම් මරණ වේදනා විඳින්න සිද්ධ වෙනවද? එහෙනම් උලේ තිබ්බා වාගේ සෑම තප්පරයක් ගානෙම මෙරි මෙරි ඉපදෙනවා මරණ වේදනාව භුක්ති විඳිනවා ඒ නිසා කියනවා අපේ ප්‍රීතියට ආයස අඩුයි අපේ සමගියට ආයස අඩුයි අපේ සන්තෝෂයට ආයස අඩුයි අපේ කාන්තියට ආයස අඩුයි අපේ මෛත්‍රියට ආයස අඩුයි අපේ ලෝකෝත්තර සුවයට ආයස අඩුයි එහෙනම් මේ ආයස අඩුයි කියන කතාව දේවතාවියා කියන්නේ ලෝකෝත්තර කතාවක් එහෙනම් අපේ ආයුෂ වැඩි කරන්න ජීවිත කාලෙම තපස්සුවේ විඳින්න ජීවිත කාලෙම පරම සාන්තියෙන් ඉන්න අපි මොනවද කරන්න ඕනේ මේ ලෝකාමිසි අයින් කරන්න ඕනේ කියලා దేవතාවා කියනවා එහෙනම් ගොඩාක් දුගුණධර්ම වඩපු බෝධිසත්ව దేవතාවයන් එයා දැනගෙන ඉන්නවා මේ ලෝකේ ලෝභ දේශ නැති කරන්නේ කොහමද මාර්ගඵල වලටපත් වෙලා නිවන් දකින්නේ කොහමද කියලා එහෙනම් මේ దేవතාවා භාග්‍යතුන් වහන්සේට කතා කරලා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ තුම්බිය දන්න කෙනා ලෝකාමිසයෙන් අයින් වෙන්න ඕනේ. ලෝකාමිසය කියලා කියන්නේ පංචකාමයන් පිනවන්න යෙදෙන කටයුතු වලින් අපි අයින් වෙන්න ඕනේ. එහෙම ලෝකාමිසයෙන් අයින් වෙලා අපි ලෝකෝත්තර ආමිසයටපත් වෙනවා නම් ප්‍රතිපත්තිමය පූජාවටපත් වෙනවා නම් අන්න ඒකාන්ත වශයෙන්ම මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන අපට සංසාර දුකෙන් එතර වෙන්න පුළුවන්. එහෙනම් මේ దేవතාවියා කියන මේ ලෝකෝත්තර පණිවිඩය සෑම කෙනෙකුටම හම්බෙච්ච කමඨාණන් ඒ దేవතාවා කමඨාණක් දෙනවා මේ ලෝකාමිසය අයින් කෙරුවොත් මේ තුම්බියෙන් අපිට නිදහස් වෙන්න පුළුවන් එහෙනම් තුම්බියෙන් නිදහස් වෙන බේතක් එයා දෙනවා කමඨාණක් දෙනවා නිදහස් වීමේ උපක්‍රමයක් උගන්වනවා එහෙනම් ඒ దేవතාවට අපි පින් අනුමෝදන් කරන්න ඕනේ ආකාසට්ටාච බුම්මට්ටා කියලා ඒ దేవතාවට අපි පින් දෙන්න ඕනේ ඇයි මේ దేవතාවා අපට ප්‍රතිපත්තිමේ පූජාව තුළින් තුම්බිය නැති කරන්න පුළුවන් ලෝකෝත්තර කමඨාණක් දුන්නා. එහෙනම් අපේ ජීවිතය අද ඉඳලා මරණයටපත් වෙන්න ඉඩ නොදෙමු. අද ඉඳලා අපේ මරණයටපත් වෙන ජීවිතය ගලවා ගමු. අපේ ආයුෂ අඩු වෙගෙන යනවා. ඇයි අපේ ආයුෂ අඩු වෙන්නේ? අපි මේ ලෝභ දේශ මොහොල්ට පැටලිලා දුක් විඳින නිසා. එහෙනම් අපි නැවත නැවත මැරෙනවා. අපි පිරිමි වෙන්න නැවත නැවත මැරිලා මේ ලෝකයේ දික් දුක් වෙනවා. එහෙනම් සදා කාලයට නැවත ඉපදෙන්නේ නැති වෙන්න අපි පිරිමි වීම කියන ඒ අවසාන මරණයටපත් වෙන්න ඕනේ. ඒකට අපි ලෝකෝත්තර ආමිෂයටපත් වෙන්න ඕනේ. එහෙනම් මේ බඹයක් විතර උස තියෙන කය තුල ආමිෂ පූජාව පවත්වන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කළා. මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල අපි මේ අසකන දිවනාසය සමසිතින් අද හිඳලා ප්‍රතිපත්තිමය පූජා පවත්වමු ලෝකෝත්තර පූජා පවත්වමු තථාගතයන් වහන්සේ අපට දේශනා කරපු ධර්මයට අනුව මේ ලෝකේ පැවැත්මට කිසිවක් නොකර අසකන දිවනාසය සමසිත මේ ලෝකාමිසයෙන් අපි ආරක්ෂා කරගෙන අද හිඳලා තථාගතයන් වහන්සේගේ සරණ යමු මේ ධර්ම දේශනාව අපට දේශනා කරපු නිර්වාණ පණිවිඩයක් අපට දෙනු ලබන කමඨාන එහෙනම් ලෝකාමිසි අපි ඉන්නවනම් අපේ ಗುಣධර්ම පිරීලා හේතුව අපි මේක පැවැත්මට හදාගෙන එහෙනම් අපේ ಗುಣධර්ම වඩන්න ලෝකෝත්තර ආමිසියේ ಗುಣධර්ම වඩන්න දේවතාව අපට අනතුරුංග වීමක් කළා එහෙනම් ඒ දේවතාවට පිං සිද්ධ වෙන්න අපේ මානකම ਸਰව සම්පූර්ණ වෙන්න අද ඉඳලා ප්‍රතිපත්තිමය පූජා පවත්වමින් මේ තුම්බියෙන් අපි නිදාසෙමු මාර්ගඵල නිවන් අවබෝධය පිණිස මේ කමඨාන මේ ධර්ම දේශනාව මේ ලෝකෝත්තර ආමිෂ පූජාව එහෙම නැත්නම් ප්‍රතිපත්තිමය පූජාව අපි හද ඉඳලාම අපේ ජීවිතයේ දිනචර්යාවක් වශයෙන් දෛනිකව පුරුදු කරමු. එහෙනම් මේ සූත්‍රය තුලින් උපනීයත සූත්‍රය අපේ ජීවිතය බවට පත් වේවා. උපනීයති සූත්‍රය අපේ චරිතය බවට පත් වේවා. දේවතාව අපේ පෙර භවයේ දෙමව්පියෙක් අපට අනුකම්පා කළා. එයා අපට කමඨාණක් දුන්නා. ලෝකෝත්තර අනුශාසනාවක් දුන්නා. එහෙනම් අපි මේක කීකරුව පිළිපදිමින් අද හිඳලා මේක ಗುಣධර්ම වශයෙන් පුරමු, චරිතයක් වශයෙන් පුරමු, මාර්ගඵල නිවන් අවබෝධය කරගෙන ඒකාන්ත වශයෙන් මේ ලබාපු මිනිසත් භවයේ නිවනින් සැනසෙන්නට මේ උපනීයති සූත්‍රය අපි සියලු දෙනාටම හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.